දැයි මෑණිවරුන්ගෙන් අපි අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දෙවෙනි දවසට ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ මතක් කරපු විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු ඒ අතර වාරෙදි කාට හරි හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න තියෙනවා නම් මාතෘකා ඉදිරිපත් කරන්න තියෙනවා නම් සාකච්ඡාට කරුණු ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි මයික් එකක් තියලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් අත උස්සලා ඒකට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන ආරාධනාව සීපත් කරනවා. ඊට කලින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කිරීම සඳහා රජිමාත්යන් ඉල්ලා හිටිමු. ප්‍රශ්න එක එක සභාවට ඉදිරිපත් කරන්න කියලා ලිඛිත ප්‍රශ්න. අවසරයි පැවැන්දරණය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය. මේමා සහභාගී වන දෙවන භාවනා වැඩසටහන් වාරයයි. මීට පෙර පොතපත ඇසුරෙන් හා ගුවන් විදුලිය ඇසුරෙන් භාවනාව අත්හදා බලා ඇත්තෙමි. එහෙත් සිත එක් අරමුණකට ගැනීම ඉතා දුෂ්කර විය. ඒත් ඔබ වහන්සේගේ උපදෙස් අනුව මම මෙතන ලෙස සිතන ශරීරයේ පුතා ශරීරයේ දෙස විසලව බලා ඉඳිමි. පපු පෙදෙස උස් පහත් වනු දැනේ. සිත මොහොන ප්‍රදේශයට ගෙන ගියමි. ආශ්වාස වාතයේ ඇතුළ ඇතුළීමත් ප්‍රශ්වාස වාතයේ පිටවීමත් දැනේ. ඒ දෙස බලා සිටිමි. ආශ්වාසයේ නාස්කෝරේ අග සිසිල වදන දැනේ. එම වැදුණු ස්ථානයේ උගුරට ඉහළින් වේලි බවක් දැනේ. ප්‍රශ්වාසයේ නාස්තිබුරු මුල උණුසුම වදිනු දැනේ. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස පහක් හයක් පමණ දැනේ. නැවත නොදැනේ. නැවත දැනේ. නැවත දීර්ඝ ආශ්වාසයක් දැනේ. පසු ඊට හොඳින් පිම්බෙනු දැනේ. දීර්ඝ ප්‍රශ්වාසයකි. පපුව ඊට හොඳින් හැකිලුණු දැනේ. නැවත සාමාන්‍ය ලෙස ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙස බලා ඉඳිමි. වරණතේ මෙතක විවිධ සිතුවිලි ගලා එයි. ඒවා ද්වේෂ සිතුවිලි ලෙසත් රාග සිතුවිලි ලෙසත් හඳුනා බැහැර කරමි. මෙසේ සිටන විට ආශ්වාසය නොදැනියයි. වරන් ඇතුලේ කෙටි ස්වභාවයක් ගනී. වදින ස්ථානයේ නොදැනියයි. හිස පුරා සියුම් නහර දිගහැරෙනසේ දැනේ. ඒ විටක හිස පුරා සහ මුවේ සියුම් ආලෝක ආලෝකයක් වැනිය. සියුම් සතුටක් දැනියයි. එය සිතට නොව ශරීරයේ ඉහන් ඉහළ කොටසටම දැනුණු සතුටක් සේ දැනේ. සිතුවිලි රහිතව බොහෝ වේලා ගෙවී ඇත. නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ තුලට සිත යයි. ඒ දෙස බලා සිටිමි. සියුම් ආශ්වාසයේදී සියුම් ප්‍රශ්වාසයේදී නැවත සාමාන්‍ය ලෙස ආශ්වාසය වායව දැනේ. හිස්ව ගෙවුණු කාලය තුල කිසිදු ශබ්දයක් නොඇසුනි. මෙන්න ස්ථානය ගැන හෝ හැඟීමක් නැත. ශරීරයේ තිබුණු බවටද හැඟීමක් නැත. ඇස්සර බලන විට විනාඩි 50ක් පමණ ගෙවී ඇත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පළමු පුණුවෙන් පසු නිවසේදීද භාවනා කරමි. එවිටද මෙවැනි අවස්ථා ඇති වේ. සෑම විටම පැයක් හෝ විනාඩි 45ක් පමණ සක්මන් කර පරයන්කයට ගිය පසු මෙසේ සිදුවිය. කමඨවන් උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා. දීර්ඝායු ලැබේවා. මේ භවයේම නිවන් සාක්ෂාත් වේවා. මේකේ මුල් වාක්‍ය කීපෙදී ආධුනිකයෙක් කලකොල වෙලා ඉන්න කෙනෙක් උපදේශ නාහපු කෙනෙකුට පාරට යන හැටි කරගන්න හැටි පිළිබඳව පොඩි ඉතිහාස කතාවක් තියෙන්නේ. ඒක හොඳයි. සභාවක අපි පොදු කමටහන් සුද්ධ කිරීමක් නිසා. ඊට පස්සේ උත්සාහයක් කරලා තිනවා න්‍යාසස් ප්‍රසාසය හඳුනා ගැනීමට. ඒක නිකන් අර මොට්ට වීයකින් කපනවා වගේ මේ වැඩේ වෙලා තියෙනවා. කැපුම තියෙනවා. ඔව් හමස් වෙලා තියෙනවා. මොකද හේතුව අරමුණ මෙනෙහි කරලා නැති නිසා. ආශාස විනාදී ආශාස කියලා මෙනෙහි කරන්න ප්‍රසවාසීලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න එතකොටම අර ওই වැඩේ හොඳට මොහත් කරපු පිහියකින් කැපුවා වගේ හරි ලස්සනට මෙවුවා මේට වැඩිය මේකකින් කෙරුවාට පස්සේ තමයි මේ අවස්ථාව වෙන්නේ ඊට පස්සේ ඉස්සරහට බොහොම කලෙලියක් එන්න පටන් අර ගන්නවා එච්චරයි අහගෙන ඉන්නකොට දෙන්න ඉතන උපදේශයේ එක පොඩි වැරද්දක් කරලා තියෙන එක ලියවිලා තිනවා ඒ මූලිකවම ආනාපාන හිත ගිහිල්ලා පපු ප්‍රදේශයේ ඒ පිම්බීම හැකිලිම තෙරපීම ඉදහස් වීම දකින්නකොට හිත මූණ දෙසට ගෙන ගියා කියලා કૃතිම වැඩක් කරලා තිනවා. එහෙම මෙහෙවන්න යන්න එපා. පේන දේ බලනවා මිස පේන අනුව බලනවා මිස අතන බලනවා මෙතන බලනවා කියලා කිය ගමන් අර මේ කලකොල වීමක් වෙනවා. ඒ නිසා පේන්නේ කොහෙද එතන බලනවා මිස මට අතන පේන්න ලැබේවා මෙතන බලන්න ලැබේවා කියලා හසුරවන්න යන්න එපා හැසිරීම නිසා වැඩි කෘත්‍රිම වෙන්නේ ඉතිතිය. මේකෙන් පේන්න නෑ. මේක පෙන්ලා තියෙන්නේ වරින් වර පේන නොපෙනෙන අන්ධබන්ද භාවයක් තිබිලා තිනවා. මෙනේ නොකරපු නිසා එක වෙලා තියෙනවා. ඒ නිසා මේක නාට ලොකු බීමක් පයින්න පුළුවන්. ඉනේන වෙලාවේ ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රසවාස ප්‍රසවාස වශයෙන් මෙනේ කරන්නේ මෙනේ කළ එකේ ලද හැකි උකහාගත හැකි හැකිතාක් තොරතුරු තොරතුරු කියලා කියන්නේ ඒකේ ස්වභාවික ලක්ෂණ තටහන් ආකාර වශයෙන් ඔය කියන තියෙන ටික තව ගොඩාක් අහුලා ගන්න ගියොත් බොහොම ශීක්‍රයෙන් ඒ සතියේ අඛණ්ඩ භාවය ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෝනාන්තගෞරවයෙන් පවදා දෙන ඉලා සිටිමි. මුලින් අෂ්ටාංග සීලය සමාදන් වූ මොහොතේම හිස ප්‍රදේශයේ යමක ගැටෙනු දැන එය අතිනල්ලා ඉවතට දැමී ටිකක් තදින්ය. පැවැදී ඒ කෝඹෙකු බවත් සතා මරණයට ලංව ඇති බවත් දැක ප්‍රාණඝාත සිල්පදේ විදුණේ ඇයි සිතේ කුහුලක් හා පසුතැවීමක් විය. එය එය මන්දයි නොදනිමි. මෙවර පරියන්කයට වාඩි වී කය එක්තැන් කර සිත එහි පිහිටවීමට කෙනෙක් වෙහෙස ගත්තත් සිත විසිරියයි. පසුතැවීම තරහා මන්දෝත්සාහී අදහස් සිතට එක්වී සිත කලබල කරයි. සිත ඒ කර්මණකට ගැනීම සඳහා කළ යුතු වන්නේ කුමක්දයි දක්වන මෙන් ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි. උපහන්සේට මේ භවයේදීම නිර්වාණ අවබෝධ සාක්ෂාත් වේවා. අැතනම හිත වෙසිරී යෑම සඳහා ඒක හේතුක වෙන්නේ නැහැ. ගොඩක් හේතු තියෙනවා. මොකද මේ ලිපිය ගොනු කරනකොට පේනවා Taman තුලින් වෙච්ච ඒ සිද්ධවීම එන්නත අකුසල කර්මයක් කියලා හිතාගත් එක තමයි ගොඩක් කලාවට මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා. ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හොඳම වැඩේ තමයි සිල් අලුත් කරගන්න ඕනේ. මේ නැවත සැරයක් සිල් අලුත් කරගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න තියෙන්නේ මේක අනිත් දවසෙත් ආයෙසරයක් ඒ වගේ සතෙක් දඟනෝගේ දකින්නකොට මේ තරම් කලබලෙ මෙච්චර හයියෙන් මිරිකයිද? නැත්නම් අනිත් දවසට පුළුවන් වෙයිද ඒක දැකලා මේ කලබල වීමෙන් තමයි කොරස් කටේවත් අත දාගන්න බැරි. නමුත් මේ කලබලයට මිරිකන්නේ සතෙක් මරන අදහසින් නෙවෙයි. චේතනාවක් ඇත්තෙම නැහැ. නමුත් දැන් සතෙක් මරවලට වැඩිය දඬුවම් විදලා තියෙනවා. මේ පශ්චාත්තාපේ හරහා. ඉතින් මේක නැති කරන්න බෑ. ඒ නිසා සිල්ලලුත් කරත් මේක නැති වෙන්නේ නැහැ. ඒ නිසා එකයි හිත ගන්න තියෙන්නේ මොන කරදරයක් ආවත් මොන බාධකයක් ආවත් ඒකට කලබල වුණොත් අපි අනවශ්‍ය කෙලස් ප්‍රමාණය රැස් කරනවා. ඒක බොහොම නැවතිල්ලේ මේක මොකද්ද කියලා බලලා නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරන්න පුළුවන් නම් වැරදිලා පශ්චාත්තාප වෙනවට වැඩිය වැරද්ද නොකර පණින්ට පෙර සිතා බලන කතාව තමයි ඕකේ දීර්ඝ කාලින උත්තරේ. මේ වගේ කෙනෙකුට ඒ වගේ තැනකට යන්න කොච්චර කල් ගණීද කියලා කියන්න බෑ. ඒ නිසා හොඳම වෙලේ තමයි සිල් අලුත් කරගන්න, අලුත් කළ අදිෂ්ඨානයක් කරගන්න. මේ දේවල් මෙත පැමිණෙනකොට ඒක ඒකට කඩා බැනලා වැඩ කරන්න ගියාම අකුසලයක් වුණත් නැතත් කෙලෙස් කුකුස් පහළ වෙනවා. සැක පහළ වෙනවා. ඒකට බේත් නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි කරන්න ඉස්සෙල්ලා මොකද්ද කියලා මේක දැනගන්න පුළුවන් වෙන විදිහට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩේ කරන්න ගත්තොත් මෙච්චර ඉක්මනට යන්න ආයේ විතර දුරදි කියන්නේ ඉස්සෙල්ලා බියරෙන් ඉඳී තියෙනවා. ඒ නිසා මේ උපක්‍රම දෙකම කරන්න කියලා මතක් කරගන්න ඕන. ඒත් හිත වික්ෂිප්ත වීම නතර වෙනවා කියලා කියන්න බෑ. හිත වික්ෂේප වෙන කරුණු ගොඩක් තියෙනවා. නමුත් මේ දෙක අපිට කළ හැකි දෙකක්. ඒ දෙක වෙනුවෙන් මේ ශික්ෂාගරුක වෙන්න ඉක්මෙන්න ඉදිරියට පියවර තියන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ ආනාපානයේ සුලංගරල්ල ඇවිත් නාසිකාග්‍රේ වැදෙන විට මට නිතරම දැනෙන්නේ සිත කයේ ඇවිත් පෙන්නක් මෙන්නය. එසේ පෙන්නියා එන්න සිත සිත කයේ ඇවිත් හැපෙන්නක් මෙන්නය. එසේ පෙනී යාම දැනී යාම නිවැරදිද? සානුනාසයට උතුම් රහත් ඵලයෙන් වේවා. මේ බලන්න දිගට කරලා බලන්න මේක මේ වෙන්නේ රූප ධර්මයක් රූප ධර්මයක හැපීමක්ද නැත්නම් හිතයි කයයි තියෙන දෙක අතර හැපීමක්ද කියලා විනිශ්චය කරොත් ඇති වෙන තොරතුරු නැතුව ඇති වෙන සාක්ෂි නැතුව මිනිස්සේ yaadෙන්නේ මෙහෙම එකක් මට එනවා ඒක හරිද වැරදිද කියලා බලන්න හොඳම වැඩේ මේක නැවත නැවතත් වෙනකොට විමසුන්න ඕනෙන් බලන්න කවුරුත් කරන විනිශ්චයට වැඩිය තමන්ටම විනිශ්චය වෙන්න දෙන්න. ගාතර ස්වාමීන් වහන්සේ ලනුපැදුරේ වට දෙකක් සක්මන් කරද්දී වම් පාදයේ දකුණු පාදයේ වශයෙන් මෙනෙහි කරමින් ගියමි. වෙනත් සිතුවිලි පැමිණියේ නැත. ඉන්පසු පාදයේ ඔසවනවා, තබනවා යන යන්න සිතමින් තවත් වට දෙකක් ගියද පියවර 6ක් 7ක් පමණ සිත රැඳී සිට නැවත වෙනත් ශබ්ද කෙරෙහි සිත යොමු වේ. මෙවර 10ක් 12කට පමණ පසු නැවතත් සිතා මතා සිත ආපසු ගෙන තවත් පියවර කීපයක් ඒකාත්මික වී නැවත සිත විසිරේ. එහිදී මා එක දිගට සිත රඳවා ගැනීමට කළ යුත්තේ කුමක්දයි මා කෙරේ අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිර්වාණ අවබෝධයම වේවා. මේ මිරතදී පිටිපස්සට ගියොත් මම මෙතන ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම හිටගෙන නෙවෙයි ඉන්නේ. මම නිදාගෙන නෙවෙයි ඉන්නේ මම සක්මන් කරන බව දන්නවද කියන එක බලන්න සක්මන් කරන පුරාවට වෙන මොනවත් ඕන කරන්නේ නැත්නම් වෙන මොනවත් ඕන කරන්නේ ඒ මේ මේක දන්නේ නැත්තම් මම දැන් ඉඳගෙන නෙවෙයි කියන එක තේරෙනවද කියලා බලන්න මම දැන් හිටගෙන ඉන්නව නෙවෙයි මම නිදාගෙන ඉන්නව නෙවෙයි මම දැන් සක්මන් කරනවා ඒ බව දැනගන්න තිබුණා නම් මුළු ප්‍රදේශයේම පුළුවන් තරම් ඒ තාක්කල් අපිට සතිය පිටව. ඊට පස්සේ ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියන්නේ මොකද්ද ලකුණ? මේ මොකකින් හරි මේ ඇවිදිනකොට අපිට දැනෙනවනේ එක්ක පොළොව පයි කෙටෙන හැටි, එහෙම නැත්නම් හුලං වදින හැටි මොන හරි දෙකින් ආන්නේ ඉතරවම දකුණ බැලිල්ල, ඔසෝන දකුණ බැලිල්ල තේරම කටපාඩම් කරපු සමීකරණ ටිකක් විතරයි. මම මේ ඇවිදිනවා. මම මේ ඇවිදින බව මම දන්නවා. දන්නේ නැත්නම් ක්‍රමශක් සහ විදියක් හොයාගන්න මම නැවතත් ඇවිදින බවට අපහු ගන්න. මේ හතර ඉරියව්වේ මං ඉන්නේ මේ ඇවිදින ඉරියව්වේ කියලා දැනගන්න. ඒකට ඇවිල්ලා පట్టල වුණාට පස්සේ තමයි පදියම් වුණාට පස්සේ තමයි මේ ඇවිදිනකොට මේ වම මේ දකුණ ඒක හොඳට පట్టල වුණාට පස්සේ තමයි හොඳට පළපදියම් වුණාට පස්සේ තමයි මේ වමේ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා වශයෙන් කරන්නේ. අර මූලික පිටිය සකස් කිරීම. ලකලැස්ති නැතුව ඒක අගපැත්තේ මොනව හොයන්න ගියත් ඒක මේ එකලසකට හේතු වෙන්නේ ඒක කරගන්න බැරි වීම පිළිබඳ පශ්චාත්තාපය. ජසක්මන් පුරාවට බලන්න මම මේ වෙන දෙයක් කරනවා නෙමෙයි සක්මන් කරනවා කියන එකට එළඹෙන්න පුළුවන්ද කියලා ඒකට අවදි වෙන්න පුළුවන්ද කියලා ඒක ඉච්චර අමාරු වැඩක් නෙවෙයි. ඒක හරියට පස්සේ තමයි වම දකුණ වශයෙන් ඔසෝනා තපන වශයෙන් කරන්න කියලා එක කරලා ඉවරලා දෙක කරන්න යන දෙක කරලා ඉවරලා තුන කරන්න මුල අගවිව අත ගන්න යන්නේ නැතුව අනුපූර්ව පිළිවෙලට යන්න ගියොත් මේ තියෙන දැනුම හොඳටම ඇති. ඒ අනු අනුපූර්ව පිළිවෙල අනු මේට වඩා විශ්වාසයේ පහළ වේ සැකදුරු වේ කියලා විශ්වාස කරන්න පුළුවන්. මනසාරාංශ ආශ්වාස ප්‍රශ්වාස අත්මුදමින් ඉන්න බොහෝ වේලාවලදී ශුන්‍යතාවයක් කිස් බවකට නොදැනත්වව එළඹ ඇති බව බොහෝ වේලාවකට පසු සිහිගැන්වේ. සමහර විටක ඒ ගැන පසුතැවිල්ලක්ද ඇතිවේ. මේ සමාධියද සමාධිය නිින්දෙන් වෙන් කර හඳුනාගන්නේ කෙසේද? අපේ ස්වාමීන් වහන්සේ නිරෝගී නිවන් සෝමත් වේවා. මේ සමාධිය කියන වචනේ ශූන්‍යතාව කියන වචනේ නැතුව මේ වෙන දේ බලන්න. මේ ලේබල් නම් දාපු ගමන් තමයි ඕක පිළිබඳව බරපතල ප්‍රශ්න කරන්න රාජකීය මේ මේ විනිශ්චය මේ නීතිචවරු හොයන්න වෙයි. බරපතල වෙච්ච නැතුව බලන්න බලාගෙන ඉනකොට ආනාපානෙ මොකද වෙන්නේ? එතකොට බලත හැකි මේ වෙන දේ සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන්. දැන් මේක වෙලා තියෙන්නේ ආනාපානය කරනවා කියලා එක වචනයක් ලියලා එක වාක්‍යයක් ඊට පස්සේ ටික විස්තර කියනවා. ආනාපානෙත් එක මොකද්ද තිබුණු ගනුදෙනුව කොහොමද ඒක වැඩ කරගෙන කරගෙන යනකොට භාවනා කරන යනකොට වෙනස් වෙච්චව මොනවක්වත් නැහැ. නිසා අනිත් දවසේ ලෑස්තිලා යන්න මේ ආනාපාන දිහා බලන ඉන්නකොට ශූන්‍යතාවයට ගියත් සමාධියට ගියත් නින්දට ගියත් ඒ තියෙද්දි නැත්නම් ඒකට පෙළඹෙද්දි මට ආනපන බලන්න පුළුවන්ද? එතකොට ওই අනම්මන වචන වලින් පැටලිලක් නැහැ අපේ කතාව යන්නේ ආනපන දිගේ. ඒ නිසා පටන් අරගෙන තියෙනවා මෙතන මම අතරමඟදී ගොඩක් අතුරු පාරවල් වල දිගේ ගිහිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම මේ බරපතල වචන මේ සාමාන්‍ය විස්තරේ කියන්න ගිහිල්ලා. ඒ නිසා බලන්න දිගටම පටන් ගමන ආනාපානේ තේමා කරගෙන ওই ලිපියම නැවත ලියන්න එතකොට අහරින්නේ කරන්න තේරෙනවා. මේක මේ වචන වලින් මොනවා අදහස් කරනවද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. අතරෝණී ස්වාමීන් වහන්සේ සිත එක්තෙන් කර භාවනා කරමින් සිටින අතර නොදැනත්වම වෙනත් දිශාවන්ට සිත විසිරේ. නැවතත් සිත විසිරී ගිය බව දැනගත් පසු නැවත සමාධිගත වේ. මේ නිතර නිතර සිදුවේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙසේ වන්නේ ඇයිදයි පහදා දෙන මෙනිතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. වහන්සේට හැකි තරම් ඉක්මනින් නිවන් සුව රඟා කර ගැනීමට හැකි වේවා. මෙහෙම හිත පිට යද්දී දිගට භාවනා කරන එක තමයි යෝගාවචරයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. හිත පිට යන්නේ නැත්නම් තමයි පුදුම. මොකද මෙහෙම නැත්නම් අපි හැම වෙලාවෙම හිත පිට යෑම වැඩි කිරීමට කරන වැඩනේ කතරතුල ඉඳලා කරන්නේ. ඒක නිසා මෙහි ආපුවම හිත පිට යන්නේ නැති වුණොත් ඒක පුදුමයක්. මේක දිගට මේ කියති කරන්න හිත පිට ගියාට ඒක හොඳට මතක තියාගන්න හිත පිට ගියාට දැනගත්තට පස්සේ ආය ආනාපානට ගන්න එක වළක්වන්න පුළුවන් කෙනෙක් කමනක් වළක්වන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැහැ. කොච්චර පිට ගියත් පිට වෙලා නතර වෙච්ච තැන බලන්න ආය ආධුනිකෙක් වාගේ නවකෙක් වාගේ මට නැවත ආනාපානට ගන්න බැරිද? එහෙමනම් බරපතල සුවකල නොහැකි ලෙඩක්. එහෙම දෙයක් නැහැ. ඕනම කෙනෙකුට කොහෙ පිට ගියත් ආපහු ගෙදෙට්ට ගන්න පුළුවන් අරමුණට ගන්න පුළුවන් ඒක තමයි අපිට හම්බෙලා තියෙන මානව අයිතිවාසිකම ආනේ ඒක විශ්වාස කරගෙන හිත පිට යන එක ගියාවයි සිහිය එළවිච්ච ගමන්ම තතිය පිහිටවපු ගමන්ම හිත පිට කියලා දැනගත්ත ගමන්ම නැවත ආනාපාන ගන්න ඇරෙන්න බොහෝම සාදරෙන් ආයත් ආනාපාන කරා සතකට මන සතිය ආන්නේම කරනකොට තමයි තේරෙන්නේ පිට යන එක ගැන පශ්චාත්තාප වෙනවල් එකක් ආපහු ආපු වෙලාවේ ආනාපාන පිහිටලා වැඩ කරනවා කියන එක එකක් ඒ නිසා අවශ්‍ය නම් කියන්නේ හිතා ගන්න හිත පිට වෙන පිටවීම පිට යන්නේ ගැන පශ්චාත්තාප වීම අසත්පුරුෂ ගතියක්, කෙලෙසයක්, පාපතර වැඩක්. ආපවර නානපණ තියන්න පුළුවන් කියන එක සත්පුරුෂ ගතියක්, පිනක්, කුසලතාවයක්. එනිසා පිට යන්නේ ගැන කචුකුචු ගන්නවා අපි මාර්ගපාක්ෂිකයි. අපමට ගන්න පුළුවන් ගැන කතා කරන්න කියවම බුද්ධ පාක්ෂික. ඒ නිසා උත්සාහ කරන්න පිට යන්නේ කවලක් ගන්න අපිට බෑ. පිට යන පිට යන වාරේ අපව ගන්න එක ගැන කතා කරන ගත්තාම අපේ සම්පූර්ණ වැඩ පිළිවෙල කුසල පක්ෂයට වැටෙනවා. මට ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී තරමක උස්සස්නක වාඩිවුවොත් ඉතා හොඳින් මම දැන් මෙතන යන මූල කර්මස්ථානයේ සිත පීඩුවගත හැකිය. උස්මරැල්ල නොදැනීමයි. නමුත් වෙනහන වල උස්පාත් වීම දැනේ. එයත් එක වේලාවකින් නොදැනී ලෝභ, ද්වේෂ, මෝහ නැති ඒ ප්‍රභාස්වර සිත දිහා සැලෙන සෑහෙන වේලාවක් බලාගෙන සිටිය හැකිය. කිසිම අරමුණක් සිතවිල්ලක් සිතට එන්නේ නැත. මෙම වාඩි වී භාවනා කරන විට ධනිස්වල තදබල වේදනාවක් දැනේ. එක වේලාවකින් එය කකුල දිගේ යයි. වේදනාවක් වේදනාවක් වශයෙන් මෙනෙහි කළද එය අඩුවන්නේ නැත. පැය භාගයක් එසේ හෝ යෝසා සිටිමි. පසු ඉරියව් මාරු කරමි. කකුලේ හිරිවැටීමක් දැනේ. ස්වාමීන් වහන්සේ මට ඇති ප්‍රශ්නේ නම් උස්සසනක වාඩි වී සිත හොඳින් සමාධිමත් කර ගන්නද නැත්නම් බිම වාඩි වී වේදනාව මෙනෙහි කරන්නද යන්නයි. වහන්සේ කරනා මෙම මෙහෙවරට නිදුක් නිරෝගී වී අජර අමර ඒ නිවන් සෝයමත් වේවා. දෙකම කරන්න. කවුරක්වත් කියන්නේ නැහැ ඌ බිමිඳ ගන්න එපයි කියලා කවුරත් කියලා නැහැ නේ කුසේක ඉඳ ගන්න එපයි කියලා. දෙකම කරන්න හිතට yaadena වැඩි අවස්ථානුකූල හිතට දෙකම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් කියන්න බෑ මේකයි නිවනට යන්නේ අනිවාර්යයෙන්ම අරක වැරදි කියන්න බෑ. ඒ නිසා උශාසනක් නැන්ද බලන්න කෙටි ආසනක් නැන්ද බලන්න ඒක ලක්ෂ වාරයක් කරනකොට විතරක් කිය හැකි මේක වැඩේ සතියට කිට්ටුයි මේක සතියට දුරස්තරයි කියලා කාටවත් කියලා දෙන්න බෑ මේ දෙක එකක්වත් වැරදි නෑ දෙකම කරලා බලන්න ධර්ම ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පයේ ස්පර්ශය නමුදාර උදාකාරයෙන් දැනේ. අනුසුම සීතල රළු බව වශයෙන්. මේ අනුව ස්පර්ශ ආයතන හයම ඒ ඒ අවස්ථාවලදී දැනේ. මෙතක වම් පායේ සමබරතාවය අඩාල වේ. දකුණු පාය ක්‍රියාශීලී වේ. එසේ වන්නේ වරණතුලේ ඔසවමි, යවමි, තබමි යනුවෙන් මෙනෙහි කරන විටදීය. නමුත් දකුණ වම වශයෙන් මෙනෙහි කරද්දී ඊතා සරලය. නොඑක්දී වැටහි. පරයක් භාවනාවේදී විනාඩි 5ක් 10ක් පමණ ඊතා කෙටි වේලාවකින් අපිට වේදනාවක් හදින් දැනේ. සිත අතීතයට අනාගතයට දුවයි. ඊට පිළියම් යොදනවාට වඩා කාලයක් නැත. මහත් කලකිරීමක් හිතේ වේදනාවක් දැනේ. කොතරම් වීරය කළත් තාම ජය නොගතිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට උපදේශයක් දෙන මේ ඉතා ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව පතමි. කොචිනා කොතරම් වීරය කළත් අන්තිමට පරයන්ක භාවනාවේදී විනාඩි 10ක් 5ක් 10ක් පමණ ඉතා කෙටි වේලාවකින් පිටේ වේදනාව තදින් දැනේ. හෙට අතීතයට අනාගතයට දුවයි. ඊට පිළියම් යොදනාට වඩා කාලයක් නැත. මතක් කළ මහත් කලකිරීමක් හිත වේදනාවක් දැනේ. හතරම් මේරේ කළත් තාම ජය නොගතිමි. තාම ජයක් නැති මේකෙදි අර ඉස්සලගේ අන්තිමට කියනවා මෙනෙහි කිරීමක් කරුවයි කියලා. නමුත් ඒක අවසාන වාක් රචනෙම අහගෙන හිටියොත් තමයි ඒ බව සඳහන් වෙන්නේ. නිසා මේ දෙකේදීම වම වශයෙන් දකුණු වශයෙන් තක්පම් මෙනෙහි කරනකොට වම වැටෙන්නේ කොහොමද දකුණු වැටෙන්නේ කොහොමද කියලා හොඳට වෙන් කරලා බලන්න තොගේට දාන්න යන්න එපා. එතකොට එන්නේ එන්නේ හිත ඔද්දල් වෙනවා නොට්ට වෙනවා. ඒකෙන් පරියන්කට ගියාට පස්සේ හොඳට පట్టල වාඩි වෙලා බලන්න මට මෙතන ඉන්නවා කියන එක ඉඳිනවා කියන එකට කොච්චර හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒක හරිනම් ඉන්න ඉන්ජින් හිතුම් පහසුකම තියෙනවා නම් විතරක් ස්වභාවයෙන් මතුනොත් විතරක් මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරලා තොරතුරු දැනගන්න. එතකොට හිතවිලි එනවනම් ආශ්‍රද ප්‍රසවාසයේ යටපත් කරගෙන හිටිනවනම් හිතන බව මෙනෙහි කරන්න. පශ්චාත්තාප වෙනවනම් පශ්චාත්තාපේ තියනවා කියලා බරපතලට ඒක මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට මොනවද වැටහෙන දේ කියලා ගන්නවනම් මේක කිසියම් දෝෂයක් අහක දාන දෙයක් මේකේ නැහැ. නමුත් ඒ අර කියන දේ මූලික මෙනෙහි කිරීම නොකරන නිසා අන්තිමේ ගම්මැදි හැල්ලක් වඩපත් වෙලා තියෙනවා කමඨාන් සුද්ධ කිරීමක් නෙවෙයි. ඒ නිසා අරමුණ මත වෙනට අරමුණ මෙනෙහි කිරීම හරහා මේක භාවනාවට නම් වань. බණ නම් වල මෙනෙහි කරලා පස්සේ අරමුණ වැටෙන්නේ කොහොමද කියන එක ඇතුල් කෙරුවා නම් මේක උසාවියට ලියපු ලිපියක් නැත්නම් විද්‍යානුකූලව ගවේෂණයකට ලියපු මේ ලිපියක් බාටපත් වෙන නැත්නම් මේ ඒ කියන කියන්නේ අර ඒ දේ භාවනාවට නම් ගන්න තමයි අපි මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කියලා දීලා තියෙන එක පොඩ්ඩක් එකතු කරන්න ඕකට. එකතු කරපුවාම Tamandම තේරෙයි මේකේ මන්දෝත්සාහය වෙන කාරණාවට වැඩිය ගොඩාක් තොරතුරු ලැබිලා තියෙනවා. තොරතුරු පිළිගුණ කරලා නැහැ, ඉදිරිපත් කරලා නැහැ. ඉදිරිපත් කරලා බලන්න කොච්චරක් ධෛර්යවන්ත වෙයිද කියලා. ඒ නිසා කෙටියෙන් කියන්න තියෙන මෙනෙහි කිරීම කරන්න. අතරාරේ ස්වාමීන් වහන්සේ අවසරයි සතා ධාතා වචසා පරිත්තා මනසානුපෙක්ඛිතා දිට්ඨා සුපතිඤ්ඤා චාරණම සුපින් අසාධාරණය කරගනිත්වා සක්මන් භාවනාව අනුපිළිවෙලකට සක්මනට අවතීන වන යෝගාවචරය මුලින් වම දකුණ ලෙස දැනගැනීමෙන් සක්මන් කරයි ස්වල්ප වේලාවක් එසේ සක්මන් කරන යෝගාවචරය මෙනෙහි කිරීමකින් තොරව යටිපතුල් වලට සිත යොමු කරයි එහිදී වම් පාදයේ විලම්භ පොළවේ ගැටි පිටි ධාරය පොළව ස්පර්ශ කරමින් ඇඟිලි දක්වා වෙන්දින ආකාරය නිරීක්ෂණය කරයි එසේම දකුණු පාදයේ විලම්භයෙන් පටන්ගෙන පැතලි ආකාරයකට පොළව ස්පර්ශ කරමින් ඇඟිලි දක්වා ස්පර්ශ වේදන ආකාරය නිරීක්ෂණය කරයි. වම් පාදයේ විරුද්ධ පොළොව ස්පර්ශ කිරීම මදක් බර ගතියකින් වරන් ඇතුළේ දැකීම ඒට අතර දකුණු පාදයේ විරුද්ධ සාමාන්‍ය පරිදි පොළොව ස්පර්ශ කරන බව නිරීක්ෂණය කරයි. වරන් ඇතුළේ මගින් රගත් ගුවන් යානයක සිටින දක්ෂ නියමයේ මගින්ට නොදැනෙන ලෙස යානය ගොඩබස් ගන්නවා මෙන් දකුණු පාදයේද නවක නියමයක් ඥානය ගොඩබස්වනවාක් මෙන් වම් පාදයේද පොළොව ස්පර්ශ කරන බවට උදාහරණයක් ලෙස යෝගාවචරයාගේ නිරීක්ෂණයට හසු වේ. මෙසේ පියවර ගණනාවක් සක්මන පවත්වන යෝගාවචරයා ඇතැම් අවස්ථාවල සිතේ විසිරීම දැනගනී. ප්‍රාණකේ බොහෝවිට අතීත සිද්ධියක් මත ගොඩනැගෙන සිතිවිලි වන අතර ඒවා සෙවුම් පටිගේ හා මුසෝ සිතිවිලි බව යෝගාවචරයා නිරීක්ෂණය කරයි. පසුතැවීමක් හෝ සක්මනට බාධාවක් නොමැත. ඉෂ්ඨතේ විශරීම නැවත සක්මණවතර ගැනීමට යෝගාවචරය තාම අපහසුතාවක් නැත. සක්මණ වඩාත් හොඳින් තහවුරු වන තෙක් මෙම ක්‍රියාමාර්ගයේම ඉදිරියට ගෙන යාමට යෝගාවචරය තීරණය කරයි. සක්මණ කෙලවරකදී ඉරියාපත සම්ද කෙරෙහි යෝගාවචරයාගේ සතිය උත්කෘෂ්ඨලයට පවතී. එවැනි කොටස සක්මණ භාවනාව ත්‍රිනතරත්නයට ජීවිත පූජාවෙන් පරයන්කට වාදින යෝගාවචරයා මම දැන් මෙතන කියන දුර්ගා උපද මත සතිය නැමැති මුඛ්‍ය පට්ටිය කරගත් පසු එකී සතිය වඩාත් තීව්‍ර වන තෙක් එයම නිරීක්ෂණය කරයි. ක්‍රමක්‍රමයෙන් කායට සිත නැගෙනවත් සමගම උදරයේ ප්‍රබීම හැකිරීම යෝගාචරයේ නිරීක්ෂණයට ලක් වේ. වරණතර નિરાයාසයෙන්ම. එන්දෙන් මදක් ප්‍රකටව උදරයේ ඉදිරියට නඩායාමක් ලෙස නිරීක්ෂණය කරන අතර හැකිරීම ඊතරම් ප්‍රකටව නිරීක්ෂණය නොවේ. මෙසේ පය භාගයක් පමණ ගිය තැන නිරායාස නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම යෝගාචරයට ආනාපානය ප්‍රකට වීමට පටන් ගනී. එහිදී ආශ්වාසය ඍජුවම නාසිකාග්‍රය ස්පර්ශ කරමින් සිසිලසකින් එක් කරමින් නාස් පොහොර දිගේ පෙනහළ තුළට ගලා යයි. ප්‍රාණත්ලේ මුල මැද අග හඳුනා ගැනීමට යෝගාවචර ආනන්දක් නොදක්වයි. චිත්තක්ෂණ කීපයක හිඩසකට පසුව ප්‍රශ්වාසය කඩින් කඩ බිඳි බිඳි පිටවන හැටි යෝගාවචරය නිරීක්ෂණය කරයි. මේ වරක ප්‍රකටය, වරක අප්‍රකටය. බොහෝ විට ඒවා බොහෝ සිම්ය. ආශ්වාසයේ සෑම එකක්ම පාහේ හොඳින් ප්‍රකටව නිරීක්ෂණය කරන අතර එහි ඇතම් ආශ්වාසයන් දීර්ඝවත් සමහරක් හිතවත් නිරීක්ෂණය කරයි. මේ ආකාරයට ආශ්වාස ප්‍රශ්වාස වාර වැඩි ගණනක් නිරීක්ෂණය කරන යෝගාවචරය ඇතම් විට විසිරෙන සිත විසිරෙන බව නිරීක්ෂණය කරයි. සිතේ විසිරීම සක්මනේදීමෙන් සියුම් පටගිය නිශ්චය කරගැනීමෙන් පටන් පට හට ගන්නා බව නිරීක්ෂණය කරයි. මේ ක්‍රියාවලිය බොහෝ සෙයින් භාවිත කිරීමටත් බහුලීකත කිරීමටත් යෝගාවචරය උනන්දු වෙයි. උපදෙස් ප්‍රාර්ථනා කරමි. වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා. මේක දල වශයෙන් බලනකොට අපි ඊයේ ඉදිරිපත් කරපු ප්‍රශ්නත් එක්ක නැත්නම් ප්‍රකාශත් එක්ක බලනකොට ඒක ක්‍රමිකව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මේ නිකන් දර්ශීය ප්‍රකාශයක් වගේ පේන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක තව සූත්‍ර කරන්න පුළුවන්. නමුත් අර ඊයේත් එක බලනකොට සෑහෙන්න පිළිවෙලකට යන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක නිකන් පොදුවේ සියලු දෙනාගේම අදහස් වල සම්පින්නයක් වශයෙන් ගත්තොත් මේ බනෝලි කියූප එකයි කමටහන් සුද්ධ කරනකොට කියපු වගේ අහුකන් දීලා තියෙන බව පේන්න තියෙනවා. නමුත් මේ විදිහට කරගෙන යනකොට ඉස්සරහට තව තවත් මේක සුද්ධ කරන්න පුළුවන්. තියුණු කරන්න පුළුවන්. ප්‍රණීත කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙදීම භාවනාව හරියට වැරදුනා කියන එක නෙවෙයි, ගුණේ මොකද්ද කියලා කියනවනම් මොකද්ද මට වැටුනේ මොකද්ද මට තේරුනේ කියලා එච්චරයි. හරි වැරදි බලන්න කිසිම දවසක යෝගාවචරින්ට බලතල දීලත් නැහැ ඉල්ලීමක් කරලත් නැහැ. එන ඕනම දෙයකට උත්තර තියෙනවා. වෙන්නේ මේකයි කියලා කියන්න පුළුවන්. කියන්න ඉස්සර වෙලාවම කිව්වොත් අනේ නැදකින් විතරක් මගේ භාවනාව හරියන්නේ නැහැ කියලා ඉතින් කියලා වැඩක් නැහැ ඔය මේකට. එතකොටම ඔළුව නරක කරගන්නේ තියෙන්නේ. මේ භාවනා කළ වරදිනවයි කියලා දෙයක් නැහැ කියලා හිතාගන්න. භාවනාව හැමදේම හරියි. ඒක නිසා මේ කල්ැතු ඒව හරි වැරදි තෝරන්න හදනවා කියලා කියන්නේ අපිට අදාළ නැති විනිශ්චයකට යනවා. චාතොරතුරු ටික මෙහෙමයි වෙන හැටි ඇති හැටිෙන් දැකලා ඇති හැටි වාර්තා කරනවා කියන්නේ නිවනම තමයි. වෙන මොකක්වත් නැහැ. නමුත් මට මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන වාඩි වෙන මනුස්සයා කොහෙ ගියත් හැමදාම අත්‍රිච්ඡතාවයට වැටෙනවා. ලැබෙන මොනම දෙයකම සන්තෝෂ වෙන්නේ නැහැ. මට නෑ විනිශ්චය කිරීමේ අයිතියක් මට තියෙන නිරීක්ෂණය කිරීමේ අයිතියක් විතරයි නිරීක්ෂණය කරපු දේ පෞද්ගලිකත්වයෙන් තොරව ලියා දැක්වීම තමයි sannivedanaya කියන්නේ ඒ අතින් අපේ තියෙන දුර්ලභකම් නැති කරගන්නයි මේ උත්සාහ කරන්නේ නිසා මේක සෑහෙන ඉදිරි ගමනක් භාවනාවේ ඉදිරි ගමනක් සහ වර්තා කිරීමේ ඉදිරි ගමනක් සටහන් වෙනවා කියලා කියන්නේ. දිගට කරගෙන යන්න කියලා කියන්නේ. ගන්න සාමනවාංශ උපක විචාර ප්‍රීති සුඛ ඒකාගතා යන හතරට බෙදෙමින් ආනාපාන කරන විට සිත ප්‍රත්‍යාමයේ වේගය අඩුයි චිත්ත ඒකාග්‍රතාවයකට ඉක්මනින් පැමිණිය හැකිය. එසේ බැලීම වැරදිද? පහදා දෙන්නේ නම් වැරදි. ස්වාමීන් වහන්සේට උතුම් රහත් ඵලයෙන් නිවන් සෝබේ මේ භවයේදීම ලැබේවා. තමන්ට වෙනවනම් ආනාපානට කිට්ටු වෙන ගතියක් මේකෙන් කරගෙන යන්න මේක හොඳ නිසා නෙවෙයි බලලා මැට්ටෙන් හරි කමන්නේ මීයෝ අල්ලනවා. ඒ නිසා තමයි ආනාපානෙත් එක්ක එකට කිට්ටුව යෑම සඳහා මේ වගේ උපක්‍රම කෙරුවට ඒක ඇති දෝෂයක් නැහැ. නමුත් ඉස්සරහට යනකොට තව වග බලා ගන්න ඕනේ. ඒක පිළිවෙලට කරන ආනාපානෙ ආනාපාන වශයෙන් මෙනෙහි කරන්ඩ වෙන වෙන නම් මනම් වලින් මෙනෙහි කරනට වැඩියි. නමුත් මේකේ ලාභේ තියෙනවා නම් ආස්වාස් ප්‍රසආසත් එක්ක මූණට මූණ දාලා තියාගෙන සුවත වීමට ප්‍රයෝගයට පාවිච්චි කරන්න. ඉස්සරහදී අපිට ඕන තරම් වෙලා තියෙනවා ඒක නිවැරදි කරගන්න. අතිගානේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැටිවලට සමන් දෙමින් මම භාවනා කරන අයෙක් මේ. ආනාපාන සති භාවනාව සිදු කිරීමේදී හුස්ම රැල්ල කෙරේ සිත පිහිටුවීමට මම දැන් මෙතන හිඳිමි. යන්න ඊට උපකාරී කර ගනිමි. එසේ භාවනා කිරීමේදී දෙආකාරයකින් අත්දැකීම් ඇත්تمي. එනම් සිතවිලි බාධා අඩු මට්ටමක පැමිණි පසු සිදුවන දේවල් දෙස බලා සිටීම හා අනෙක නම් සතර සතිපට්ඨාන දේශනාවේ පද්දී මා විසින් පියවරක් මෙනෙහි පියවරයන් මෙනෙහි කරමින් භාවනාවේ යෙදීමයි. ක්‍රම දෙකේදීම හුස්ම රැල්ලට සිහිය පිටවීම මුල් කරගෙන භාවනාව කරන අතර දෙවන ක්‍රමයේදී කෙටි කලකදී භාවනාව හොඳින් සිදුවන සයක් දැනේ. මුල් ක්‍රමයේදී බාහිරයට හිත යාමේ ප්‍රවණතාවක් පෙන්වයි. නමුත් මුල් ක්‍රමයෙන්ම සිත සමාධිගත කරගතහොත් භාවනාවේදීම ඔබ වහන්සේගේ දේශනාවල සඳහන් අයුරින් ඉදිරියට යාමක් තුළ හැකි වේයයි සිතමි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේක ඇත්තටම මේ පිට කෙනෙක්ගේ අවශ්‍ය වෙන්නේ වර එක පළවෙනි ක්‍රමය හොඳයි කියලා කියනවා, වර එක දෙවෙනි ක්‍රමය හොඳයි කියලා කියනවා. ඒ නිසා මේ භාවනාවේදී නම් එහෙම අර ක්‍රමේ මේ ක්‍රමේ කියලා එකක් ඇත්තේ නැහැ. ගමන කරන්න තියෙන්නේ ආශස් ප්‍රසවාස මිනී කරගෙන යන්න. මිනී කරනකොට මානසික தত্ত্বය, මානසික ආකල්ප කොච්චරද වෙනස් වෙනව දෙකක් නෙවෙයි 62ක් ඕනනම් කියතයි. ඒ දෙක කරද්දී පුළුවන් තරම් ආනපනිය ඇසුර තියාගන්න. එතකොට ආනපනිය ඇසුර හරහා ආනපන සතිය හරහා පිට සකස් කරලා දෙයි. විනිශ්චය කරන්න එපා පිට කෙනෙක් හෝ පිට ඉඳගෙන මේ ආනාපානත් එක්ක ඇසුර ඡන්න භාවයේ ආසන්න භාවයේ සමීප නිරීක්ෂණේ සහ අඛණ්ඩ දීර්ඝ නිරීක්ෂණේ වැඩිවීම සඳහා යමක් කරනවා නම් ප්‍රතිඵල ගැන අපේක්ෂා කරන්න එපා. තමන් කරන දේ අනුව වැරද්ද අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බොහෝ කල් ආනාපානේ ඇස්බල් මෙ තියාගෙන මූණට මූණ දාලා තියාගෙන විස්තර විභාග වැඩිපුර දැක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයට පාවිච්චි කරන්න ඇත්තටම කියනවා අපිට ක්‍රම තොරතර ඉන්න වෙලාවක් නැහැ හම්බ වෙච්ච වෙලාවේ අවස්ථානුකූලව වැඩ ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මාගේ මේ ප්‍රශ්නයට මා පිළිබඳ මා පිළිබඳ අනුකම්පාවෙන් පිළිතුරු ලබා දෙන්න. මා ටික කාලයක සිට දිගටම භාවනා කරනවා. මා ආනාපාන සති භාවනාව පටන් ගන්න අවස්ථාවේදී එක වේලාවක් යනකම් හුස්ම රැල්ල නාස්තේ උඩ කොටසේ හොඳින් ගැටෙන බව දකින්න පුළුවන්. නමුත් එක වේලාවකින් පසු පියනක් ඇරෙන වැහෙන විදිහට එය දකින්න ලැබෙනවා. වරණ ඇතුලේ වැදෙන ස්ථානය වැටෙන්නේ නැහැ. තව ටික වෙලාවකදී ආශ්වාසය ප්‍රශ්වාසය ගන්නා බව පමණක් වැටහෙනවා. වරණ ඇතුලේ හුස්ම ගන්නා බව වැටහෙනවා. නමුත් ස්පර්ශවන ස්ථානයක් දකින්න බෑ. ශරීරයේ දිහා මා හිතෙන් බැලුව විට සැහැල්ලු ගතියක් ඇති අතර පොළවට ස්පර්ශවන ස්ථානය වැටෙනවා. වැටෙනවා. මේ වෙලාවට හිතට වේගයෙන් වෙනත් සිතුවිලි එනවා. ඒවා සමග හිත පැටලෙනවා වරන්න කියලා හැබැයි ආස්වාසය හා ප්‍රාස්වාසය මේ සමග වැටෙනවා මේ වෙලාවට මා ඉතිපිසෝ ගාතාව හෝ වෙනත් කුසලයක් ඉතින් මතක් කරගෙන මගේ ස්වභාව භාවනාව සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා නමුත් මේ මට්ටමින් භාවනාව දියුණු වන්නේ නැති බවක් මට වැටහෙනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේක දෙච්චරම පිරිසුදු නෑ ඉදිරිපත් කළ තියෙන හැටි නමුත් ඉදිරිපත් කළ තියෙන තොරතුරු එක බැලුවොත් මේ ආනාපානත් එක්ක ඉන්නකොට ඒක වරින් වර වරින් වර තමන්ගේ ආකාර වෙනස් කරනවා. ඒ වෙනස් කරන ආකාර අනුව යෝගාවචරය මනින්ද කිරන්න ගියොත් ඒකම මාරපාක්ෂික වෙනවා. ඒ නිසා ආනාපාන දිහා ගොඩක් වෙලා බලනකොට ගොඩක් වෙනස් වීම් සිදු වෙයි. ඒ සිදු වෙන වෙලාවේදී ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කට දැකිය හැකි තාක් ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න. ආශ්වාස ප්‍රශ්වාසික වෙණී කරන වෙන් කරන බැරි වුණත් තාම තමන් හුස්මත් එක්ක මොනට මොන දාලා ඉන්නව දන්නවනම් හිත පිට යන දඟලන ගතියක් සැකයක් නිදිමත වෙන ගතියක් තියෙනවනම් දැනෙනවා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙන් කරන්නේ නමුත් මෙනෙහි කිරීමක් කරෙන්න නිසා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන ඊට අමතරව බුදු ගුණ බුද්ධහන මෛත්‍රී වගේ දේවල් මෙතනද දාගත්තොත් එතන සම්පූර්ණ මේ ගියේ පාරෙන් අතුරු පාරකට හැරෙනවා. එනිසා ආනාපාන ගමනේදී ආනාපානම මෙනෙහි කරන්න. කෙටියෙන් කියනවා නම් ආශ්වාස ප්‍රශ්වාස වෙන්කට දැකිය හැකි තාක්කල් දිගටම මේ ආශ්වාස මේ ප්‍රශ්වාස කියලා මෙනෙහි කරන්න. දෙන්කොට දැක ගන්න බැරි වුණත් Taman දැන් ඉන්නේ ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක බව දන්නවනම් සැක දුරු කිරීම සඳහා නිදිමත නැති කිරීම සඳහා මෙනෙහි කිරීම සඳහා දැනෙනවා දැනෙනවා ඉන්නවා ඉන්නවා කියන එක මෙනෙහි කරා. එතකොට දිගට යනවා කිසි බාධාවක් නැතුව වෙන මොන පැත්තකට ඇද්දත් ඒ වෙලාවේදී ගුණාගුණ පෙන්වුවාට දීර්ඝ වශයෙන් හානි වෙනවා. එනිසා මෙනෙහි කිරීම දීලා තියෙන කියලා දෙන ක්‍රමයට දිගට කරගෙන ගියොත් ඕක ওই තියෙන මේ සැකය ඉක්මනටම දුරු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වර්චාරණාන්ත මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන බ්‍රහ්ම වේරණයන්ගෙන් යුක්තව දවසේ වැඩි වේලාවක් ගත කිරීම අපහසු කාර්යයක්ද? එසේ සිටීමට හැකිනම් එය සතිය පිටවා ගැනීමක්ද? සක්මනේදී බොහෝ වේලා සතියෙන් යුක්තව සිටිය හැකි අයෙකුට කල්යාමේදී ඉහත කී ආකාරයට සතිය පවත්වා ගත හැකිද? ඔබ වහන්සේ නිරෝගී සුව ලබත්වා. මේක වෙන්න පුළුවන් බැරි වෙන්න මේක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මූලික උපදේශවල දීලා තියෙනවා අපි සතිය පිටීම සඳහා කළ යුත්තේ ඒකෙදි කිසිම තැනක මෙත්ත කරුණ මුත්‍ත උපේක සඳහන් කළ නැහැ ඒ නිසා මේ සඳහන් නොකරපු දේවල් මාතෘකාවට දාගෙන නඩුවට පටලවා ගත්තොත් නඩුව කල්යනවා නිසා දීලා තියෙන උපදේශ ටික හොඳට අහලා බලන එක කරන්න බැරිකමක් තියෙනවා. ඒකේ අපහසුකමක් තියෙනවා විතරක් අපි විකල්ප ක්‍රම හොයමු. එහෙම නැත්නම් මේ 40 50ක් යන මේ ගමනට අලුත් ක්‍රම සාවිදි හඳුල්ලා දෙන එක නෙමෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. පුළුවන් තරම් සරල කරන්න. පුළුවන් තරම් ඍජු කරන්න ඕන. පුළුවන් තරම් කාටත් කරන්න පුළුවන් දෙයක් කරන්න. මේ ඕනේ තරම් පස්සේ කරන්න පුළුවන්. ඒ නිසා මේ කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා වගේ ඔය gederin ගෙනාවු දේවල් මේකට දාන්න යන්න එපා. තීරුවක් නැහැ. ඒකෙ වෙන්න තියෙන්නේ මේ විශාල කට්ටියක් යන ගමනතියෙදී එහාට මෙහාට වාහනේ හරවන්න හදන. එතනික මගේ දෝෂෙට වැටෙනවා මේ හැම පැත්තටම වමට සිග්නල් දාලා දකුණට කපන්න කියලා. ඒ නිසා මුලින් දීලා තියෙන උපදේශ පන්තිය කරුණා කරලා බලන්න ඒක කරන්න බැරි නම් ඒකට අපි පිළියම් කරමු. එහෙම නැතුව මේ දැන දන්නේවා මේකෙදි පරිශන කරන්න යන ගමනක් නෙවෙයි. ඒ නිසා නැවතත් මූලික උපදේශයට අනුකම් දීලා බලන්න පරියන්කේදී ශක්මනීති කරලා සාර්ථක කළ පරියන්කේදී කළ හැකි දේ. දීලා තියෙන උපදේශ බලලා ඒකේ තොරතුරු ටිකක් දෙන්න අනුකම්පා කරනවා නම් ඒකට නම් මෛත්‍රී කියලා කියයි. කරුණාව කියලා කියයි. මුදිතාව කියලා කියයි. මට පේන්නේ මං ගැන කිසිම මරණයේ මයි කරුණාවක් මෛත්‍රියක් මුදිතාවක් නැතුවයි ලියුම් ලියන්නේ. ඒ වුණාට මං ගණන් ගන්නෑ. මං ගණන් ගන්නෑ මොකද 82 වෙනි වැඩමුළු. ওই වගේ දේවල් අපි 82ක් අහලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා කරුණා කළා පහුවෙලා හරි කමන්නේ පාරට බහින්ද. තීල තියෙන උපදේශ ටික කරගෙන යන්න නානා ප්‍රදේවල් මේකට දාන්න යන්න බා. පඩකර ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨියේ ප්‍රභේද දෙකක් බව අසා ඇත. එක ආර්ය සම්මා දිට්ඨිය, දෙක දසවස්තුක සම්මා දිට්ඨිය. අශ්‍රතක් පුතග්ජන අතර පවත්නා බව ඇසෙමි. දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අපට හනෝ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ උපවාසයට නිත නිරෝගී සබල වේවා. දීර්ඝායු වේවා. දානපත්මන චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දැන් අපි ඔය ධර්ම දේශනාවට සීමා කරනවා. මේ වෙලාවේ ඉල්ලීමක් කෙරුවා කියන එක විතරයි මට මතක් වෙන්නේ. බලමු ධර්ම දේශනාවේ අවශ්‍ය වෙනවා වුණොත් ඒ සම්බන්ධ කරගන්නවා. නමුත් දේශනාවට අදාළ ටික කියලා ඊට පහසුකම් අනුව තමයි අපිට මේ වගේ ඉල්ලීමකට හුඟක් දෙන්න පුළුවන් වෙන්නේ. අවසරයි. ආහාර සතර පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. තවද මනෝ සංචේතන ආහාර හා විඥාන ආහාර භාවනා යෝගී හා ධර්මානුධම්ම ප්‍රතිදාවට එම අවබෝධය කෙතෙක් දුරට ඉවහල් වේද? උපවාසයේ පෙරවන් සරණයි. ඔය ඒකටත් කියන්න තියෙන්නේ මෙච්චරයි. ගොඩාක් මාතෘකා තියෙනවා. කොහොම දාගෙන අපිට මේ දවස් දෙක තුනක් ඇතුළත ගොඩක් වැඩ කරන්න බෑ. ධර්මදේශනාව යන විදියට මේ මාතෘකා අවශ්‍ය වුණොත් අපි සාකච්ඡා කරන මිසක පොරොන්දු වෙන්න බෑ මේ වගේ වැඩ පිළිවෙලක මාතෘකාවෙන් කරගත්තට පස්සේ මේ අතුරු මාතෘකා ගන්න නිසා මේ සඳහන් කරපු ඇත්තෝ කැමැතිනම් මේක වැඩමුළුවක අපි පූර්ණ අවධානය යොමු කරලා මාතෘකාව වශයෙන් කරගන්න ඒක මේ වැඩමුළු සංවිධායක කෙනෙක් හරහා වැඩමුළුවට කලින් මාතෘකා කරන්න. එතකොට මට පුළුවන් ඒක දිගේ යන්න. දැන් මේ තේරගත්තට පස්සේ අර හැමතැනම යන්න පටන් අරගත්තොත් හැමතැනම ලිංග හරන මනුස්සයර කවදාකවත් උල්පතක් හම්බ වෙන්නේ නැහැ. අල්ලගත්ත දිගේ බහින්න ඕන. වතුර තිය කියලා හිතනවත් උන ඊළඟට දිගට බැසොත් වතුර හම්බේ නැත්නම් ඔය අර මාතෘකා ගොඩක් දාගත්තට බෑනේ. ඒ වගේම ඒව ඔක්කොම මේ වෙනකොට පැහැදිලිවම සාකච්ඡා කරලා තියෙනවා. මට මතක නැහැ කොයි වැඩමුළුවේද කියලා. ඒක නිසා මේ අවශ්‍ය කෙනෙකුට ඒ අරහත් උත්තර දෙන්න පුළුවන්. ධර්මදේශනාව අරහත් අපි බලමු අවස්ථානුකූලව ඊට ලැබුණොත් සාකච්ඡා කරමු. ප්‍රශ්න අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ උදේවරුේ පරයන්ක භාවනාවේ යෙදීමේදී සිත කයට යොදාගෙන වාඩි වී සිටින බව දැනගෙනම වාඩි වී සිටීමේ වෙනත් කිසිම දැනීමක් ඒකට පෙර විනාඩි 15ක් පමණ ගත වෙන විට ශරීරයේ ඉහළ කොටස පිටුපසට බර විය. ඒ සමගම ඒ නැවතත් ඒ ෂණයේම වරන් ඇතුලේ ස්ප්‍රින්ග් එකකින් සිදුවනා වගේ නැවතද කෙලින් විය. ඉන්පසු මේ සෑම විනාඩි 5කට වරක් මගේම ශරීරයේ පිටුපසට බර ඒ සමගම කෙලින් විය. මට නිින්ද නොගිය වගට මම සාහිතක වෙමි. ඒ සෑම අවස්ථාවකම මේ අන්‍ය අනායාසයෙන්ම සිදුවේ. එම தත්ත්වය නතර කර ගැනීමට සිත පපුවේ උස්පාත් වීමට යොමු කිරීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක වී එකම එයම නැවත නැවත සිදු විය. වරණ තුළ මේ මාගේ දුර්වලකමක් ලෙස සිටු නිසා ඊයේ කමඨාන් සුද්ධ කරන විට මේ ඉදිරිපත් කිරීමට නොසුදු වෙමි. නමුත් සෑම පරයන්ක අවස්ථාවකම මේ මෙසේම සිදුව සිදුව නිසාත් සිත නැවත කායට එකතු කර ගැනීමට උත්සාහ ගැනීම අසාර්ථක වූ නිසා මම ඊයේ නිින්දට යද්දී මානසිකව එළවටී සිටියෙමි. අද උදෑසන නව බලාපොරොත්තු ඇතිව උදේ වරුවේ දෙවරක් පාරයන්ක භාවනාවට වාඩි වද අත් වූයේ ඊයේ ප්‍රතිඵලයම වේ. ඒ අතරේ ආරම්භයේදී සිත කායට යමාගෙන විනාඩි 5ක් යාමටත් පෙරම සිත විසිරී ගිය අතර සිත පිට යනවත් සමගම ශරීරයේ ඊයේ ලෙස පිටපසට ඇලවි නැවත වරන් අපි ජැක් ඉන් ද බොක්ස් වගේ කෙරෙන්නේ. සත කාට පොදු යදා නැවත පරයන්කේ අලුතෙන් වාඩි වූ විටත් මේ මෙසේම විය. මේ නිසා මේ දින හතර අපතේ යාවිදෝයි බියක්ද ඇතිවේ. මගේ සිත ඊටමත් දුර්මක වී ඇත. එක මෙසේ වන්නේ මාගේ සීලේ වැරැද්දක් නිසාද? දෙක මේ කිසිම වේලාවක නිදිමත මගේ අහලකවත් නොතිබීම මේ මේ සිදුවන්නේ ඇයි? තුන මේ ගැලවෙන්නේ කෙසේද? අනේසිය ස්වාමින් වහන්සේපත් උකම්පා කර මේට උපදේශක් ලබා දෙන මේ නිකාම බගයවත්ත ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතර බෝධියකින් නිවන සොයන අවබෝධ වේවා. නිර්වාණ සරණයි. මේකේ ලිපියෙම මුල් කොටසේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ කයි දිහා බලනකොට කයි ඉරියව්ව රැකගෙන ගතියට එනවනම් ඒ වෙලාවට ආස්වාද ප්‍රසවාසයේ වගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒකාකාරී අත්දැකීමක් නේ. ඒකට උච්චාවෙච වෙන අරමුණක් දෙන්න ඕන. ආශ්වාස ප්‍රශ්වාස පිම්බෙනවා හැකිනවා වගේ ඒ ඒකන පොඩ ඉංගියක් කරලා තියෙනවා. ඒ ඉංගිය දිගේම තව ඉස්සරහට ගිහිල්ලා තමන්න තේරෙනවා නම් මේ වගේ හිත කයට ආවට පස්සේ මේ ඉරියව්ව වැක්කිරෙන හිත හැංගෙන ගතියක් තියෙනවායි කියලා. එතකොට පග්ඝහ නිමිත්ත නැත්නම් මෙනෙහි කිරීම දැඩි විදියට කරන්න කියලා. ඇතුල් වෙන වෙලාවේදී හුස්ම ඇතුල් වෙනවාදී ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා කියලා නැත්තම් ආශ්වාසය කියලා නැත්තම් ගන්නවා කියලා මෙනෙහි කරන්න. පිට කරන වෙලාවේදී පිට කරනවා පිට කරනවා හෙලනවා හෙලනවා ප්‍රශ්වාස ප්‍රශ්වාස කියලා ළඟ ළඟ මෙනෙහි කරන්න ඕනේ. හැබැයි අර යටින් සිද්ධ වෙනවනේ එතකොට ඇඟ දිහා බලනකොට ඇඟ තැම්පත් වෙන ගතියක්. ඒ තැම්පත් වෙන ගතිය කැඩෙන්නේ නැති වෙන්නත් නිින්දක් හෝ සැඟවි ගැනීමකට ඉඩ නොතබන විදියට මේ දෙක සමබර කරන එකයි. ඒ සමබර භාවය නැතිකමක් තියෙනවා. වෙන මොකක්වත් වෙලා නැහැ. ඉතින් ඒ නන් නැති වෙච්චාම ඊට පස්සේ සැකයිනවා. ඊට පස්සේ දුර්මුඛ වෙනවා. ඊට සේරම මායාවේ සතුටට හේතු වෙනවා. ඒ නිසා අපි මේ මායාවට සතුට කරු දෙන්නේ නැතුව මේ සමාධිය ලෙඩ සමාධියක් තියෙන්නේ ඒක විහිරිය දීලා අග්ගහණිමින්ත දීලා සමබර කිරීම සඳහා මෙනෙහි කිරීම ළඟ ළඟ කරන්න. හොඳට සක්මන් කිරීම අමතක නොකර කලින් කරන්න කරලා ඒ සක්මණින් එකතු කරගත්ත Javaය එතන එතන මුදා හැරීමක් තමයි මෙනෙහි කිරීමෙන් කරන්නේ. හොඳයි අපි විනාඩි 40 50ක් විතර අරගෙන තිනවා. ලිඛිත ප්‍රශ්න සඳහා ඊ විනාඩි 45ක් විතර ගියා. ඉතින් කාට හරි වෙන අවස්ථානුකූලව වෙන කිවිතු කළ යුතුමක් තියෙනවා නම් අපි ඒකට ඉඩ ලබා දෙමු. එහෙම නැත්නම් අපි මෙතන ඉඳලා වෙලාව ගන්නවා. සක්මන් භාවනාව සඳහා අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික පරියන්කයක් සඳහා. ඉතින් වෙන තියෙනවද මොනවද කියන්නේ? ඔය මයික් එක පිටත් කරන්න. දරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනාවක කියලා තියෙනවා in slicing of time කියලා ස්වාමීන් වහන්සේ. ඒක භාවනා මේ කරගෙන යනකොට කොතන වගේ එක දැනෙන්න පුළුවන්ද භාවනාවේ යන ගමනේදී ස්වාමීන් වහන්සේ. ඔය කියන්නේ අරමුණ ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරනවා කියලා කියන්නේ කාලයට කුට්ටි පිසින් පැනලා යන්න දෙන්නේ ළඟ ළඟ ළඟ පිටි ගන්නවා හැත්තලනවා වගේ. ඉතින් ඒක සමහර විටක හොඳට සමාධි වෙන වෙලාවෙදී ළඟ ළඟ මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. නිදිමත වැඩි වෙන වෙලාවෙදී ඒක නොකොලොත් නිදිමතට බර වෙනවා. එතකොට හරියට ළඟ ළඟ මෙනෙහි කිරීමෙන් පදම දැනගත්තට පස්සේ අරමුණයි හිතයි දුවට ලං වෙලා සමීප වෙන්න පටන් අරගන්න. එතකොට ඒක මෙනෙහි නොකලත් හැම පුංචි පුංචි ජවනිකාවක්ම හැම පුංචි පුංචි සංසිද්ධියක්ම දකින්න පටන් අර ගන්නවා හිත. එතකොට මේ අරමුණ ඇතුළෙමයි අජත්ත ගෝචර අරමුණ ඇතුළෙම පුදුමාකාර ක්‍රියාශක්තියක් පේන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා අර ඉස්සර වගේ අරමුණ ඈත ඉඳලා gediya පිටින් ඒකකයක් වශයෙන් බලනවා නෙවෙයි. ඒකේ පුංචි පුංචි කොටස් වලට කඩලා හැම කොටසකම ක්‍රියාශක්තිය ක්‍රියාවත් භාවයේ දකින්න පටන් ගන්නවා. ඈත ඉඳලා යන කඩිවලක් දිහා බලලා ලණුවක් කියලා පැටලෙන්න පුළුවන්. මුඩක් කියලා පැටලෙන්න පුළුවන්. සර්පෙක් කියලා පැටලෙන්න පුළුවන්. ළඟට ගිහිල්ලා බලනකොට පේනවා එහෙම දිගට යන ඉරක් නෑ. කඩියෙක් පස්සේ කඩියෙක් යන ගමනක් තියෙන්නේ කියලා. එතෙන් ගියාට නලියනවා පේනවා. නමුත් තවත් ලඟ වෙලා බැලුවොත් ඒ කඩියාගේ අඬු හය කොයි වෙලාවෙත් ක්‍රියාත්මක වෙවි තියෙනවා. ඈත ඉඳලා බලනකොට පේන්නේ මැරිච් එකක් වගේ. ළඟට යනකොට නලියනවා හොඳටම ළඟ වෙලා බලන්න පේනවා. මේ ක්‍රියාවලියක් තියෙන සතෙක් පිටිපස්සේ සතෙක් කරනවා. එතකොට පේනවා සතියේ අවදිමත් භාවයක් වැඩි වෙනවා. ඒක කුසීතේකට කද්දාකවත් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. කුසීතර ඈතින්දලා බලලම හරි දැක්කයි කියලා කරබන් නිකන්. දුවට ලඟ වෙලා හිටියේ. එතකොට දැනගන්න ලඟ වෙලා බලලා ඊට පස්සේ තවත් ලඟ වෙලා බලපලා ගියොත් එයාට පේන්න පටන් අර ගන්නවා දුර සිටලා බලනකොට වෙන එකක්. ලඟ වෙලා බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. අනේතර දීර්ඝ කාලය නෑ එක පැත්තකින් හුඟක් වෙලා අරමුණ දිහා බලා සිටීමත් වැදගත්. දෙක අරමුණට එබිලා බලන්න ඕනේ, සමීප වෙලා බලන්න ඕනේ, උච්ඡන්න වෙලා බලන්න ඕනේ, ආසන්න වෙලා බලන්න ඕනේ. මේ උච්ඡන්න ආසන්න බැලීමට තමයි ඔය කියන්නේ thin slicing of time. හැම පුංචි පුංචි සිද්ධියක්ම පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක කරන දෙයක් නෙවෙයි. භාවනාදී තමයි හම්බ වෙන්නේ කැමරාවක රෙසලූෂන් එක වැඩි කරා වගේ හොඳට ෆොටෝ ගන්න ඉස්සලා හරියට ફોකස් කෙරුවොත් එයාගේ විස්තර පේනවා. ફોකසින් එක අඩු නම් චිත්‍රය බ්ලර් වෙනවා. පිරිසුදු නැහැ. ඒක මේ දක්ෂ කැමරා ශිල්පියා නිශ්චිත වස්තුවක නෙවෙයි ගමන් කරන වස්තුවක පවා Taman ගමන් කරමින් පවා හරියට ෆොටෝ එකක් කරගන්න පුළුවන්. නැනෝ ටෙක්නොලොජි අරගන්නවා නැත්නම් ඒ කැමරා පිළිබඳ සූර භාවය ඉතින් ඒක හැමෝටම පිටන්නේත් නෑ. නමුත් හුඟක් පාවිච්චි කරනකොට හුඟක් වැඩ කරනකොට මේක තේරෙන්න පටන් ගන්නවා. හොඳයි. මේමනම් මෙතනින් පස්සේ කාලය ගන්නවා සක්මන සඳහා. අපි තුනට නැවත රැස් වෙනවා. සාමූහික භාවනාව. සියලු දිනාටම තෙරුවන් සරණයි.